දේශනා හොඳින් සාදාන වහන්න. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ඇඳී සිට ලෝකයේ දෙස බලන විට අග්ගලාපිත නුවර නුවර සිටය දේශපාල ෂෙඩියුල් ෂෙඩි සම්බන්ධ වැඩ කරන තරුණ කාන්තාවක් දැකලා අලවුනුවරට උන්වහන්සේ වැඩම කළා. ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ අලවුනුවරට වැඩම කොට මරණාසන්න භාවනා වඩන්නටයි කියලා උගන්වලා තිබෙනවා. ඉතින් බුදුජානන් වහන්සේ වැඩියට පස්සේ එසෙනෙක එකතු වුණා. එකතු වුණාට පස්සේ එතන එකතු ඒකාන්තා සර්වකාන්තාවට බුදුරජාණන් වහන්සේ කතා කළා. කතා කළා විමසුව ඔබ කොහේ ඉඳලාද ආවේ? එතකොට එය කිව්වා මම දන්නේ නැහැ. ඔබ කොහෙද යන්නේ? එතකොටත් ඇය පිළිතුරු දුන්නා මම දන්නේ නැහැ. ඔබ දන්නේ නැද්ද එහෙනම්? නෑ මම දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා නෑ මම දන්නේ නෑ. ඔය විදිහට පිළිතුරු දුන්නාට පස්සේ අසාවන සිට පානිස්මේෂ කල්පනා කළා මේ කාන්තාවට මොලේ අමාරුවක් ඇති නැත්නම් මේ විදිහට පිළිතුරු දෙන්නේ නැහැ කියලා. ආවේ කොහෙන්ද කියලා අහපුවාම ඒක දන්නේ නැහැ කියනවා යන්නේ කොහෙන්ද කියලා අහපුවාම ඒක දන්නේත් නැහැ කියනවා දන්නවා දන්නේ නැද්ද කියනකොට දන්නවා කියනවා දන්නවද කියනකොට දන්නේ නැහැ කියනවා බුදුජාන මහන්සේ ඒකෙන් විරුස්සවා ඇයි ඔබ මේ විදිහට පිළිතුරු දුන්නේ ඊට පස්සේ ඒ කරුණ කාන්තාව බුදුජාන මහන්සේට ප්‍රකාශ කළා වහන්සේ මේ ප්‍රතිමේ මරණානුසුත් භාවනාව ප්‍රකෝපණය ගියා අපේ මරණානුසුත් භාවනාව ඉතාම හොඳින් ප්‍රගුණ කළා ඉතින් ඔබ වහන්සේ මගෙන් කොහේ ඉඳලා ආවේ කියලා අහනකොට ගිය ආත්මේ මම කොහේ ඉඳලා ආවද කියලා මම දන්නේ නැහැ. ඒක නිසායි මම දන්නේ නැහැ කියලා ප්‍රකාශ කළේ. ඒ වගේම දන්නේ නැද්ද? දන්නවද කියලා අහනකොට දන්නේ නැහැ කිව්වේ. මම මැරෙන දවසේ මැරුණට පස්සේ කොහෙ ගිහිල්ලා උපදිනවද කියලා දන්නේ නැහැ. ඒක නිසායි මම දන්නේ නැහැ කිව්වේ. දන්නවද කියලා අහනකොට මැරෙන වෙලාවවල මේවා දන්නේ නැහැ. දන්නේ නැද්ද කියලා අහනකොට දන්නවා කියලා ප්‍රකාශ කළේ. නියත වශයෙන්ම මම මරණයට පත්වන බව දන්නවා. මේ සියල්ලම අතහරින්නට සිදුවන බව දන්නවා. ඒක නිසායි මම දන්නවා කියලා ප්‍රකාශ කළේ. එතකොට ගියාත්මේ ඉඳලා ආපු බව දන්නේ නැහැ. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. මැරෙන අවස්ථාව දන්නේ නැහැ. නමුත් මැරෙන බව දන්නවා. ඒකයි ඒ ප්‍රශ්න හතරදී පිළිතුරු හතරේ සාමාන්‍ය අර්ථය. මේදී බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රශංසා කරලා ගාථාවක් දේශනා කළා. ඒ ගාථාව අවසන් වෙනකොට ඒ සෝවාන් ඵලයේ පිටියයි කියලා පොත්පත්වල දැක්වෙනවා. මේ ඇගෙනුත් ඔය ප්‍රශ්නය හැවොත් කොහේ ඉඳලා දාවේ කියලා මේ ඇයට දෙන්න තියෙන පිළිතුර තමයි දන්නේ නැහැ කියලා කොහේ ඉඳලා ආවද කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි කොහෙද යන්නේ කියලා හැවොත් මේ ඇයටත් දෙන්න තියෙන එකම පිළිතුරම තමයි දන්නේ නැහැ. මොකද මරණයට පස්සේ කොහෙද යන්නේ කියන කතාව කියන්නට සෝවාන් වෙච්ච කෙනෙක් කර අන් කෙනෙකුට බෑ. සෝවාන් වෙච්ච කෙනෙකුට පමණක් පුළුවන් නියතගති පරායන නියත සම්බෝධි පරායන කියන වචන බුදුජානක මහන්සේ සෝවාන් වූ කෙනෙක් හඳුන්වා දීම සඳහා ප්‍රකාශ කරලා තියෙනවා. නියත වශයෙන්ම සෝවාන් වූ කෙනෙක් සුගතියක උපදිනවා. නියත වශයෙන්ම රහත් භාවය ලබනවා. අනිත් කිසි කෙනෙකුට කවදාවත් කියන්නට බෑ මරණයෙන් පස්සේ කොහෙද උපදින්නේ කියලා. මරණ අවස්ථාවේදී පහළවන සිත කුමක් වේවිද කියලා කාටවත් කියන්නට බෑ. කොයිතරම් කුසල කර කළා හිටියත් මරණ මොහොතේ අකුසල සිතක් පහළ වුණොත් එහෙම ලෝභයක්, ද්වේෂයක් වැනි දෙයක් පහළ වුණොත් එහෙම නියත වශයෙන් දුකට ගාමී වෙනවා. මේ අහලා තියෙනවා මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේට අසද්දෝස මහා දානය පවා දුන්නා වූ කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවකින් යුතුව දාන මාන ආදී පුණ්‍ය කර්මයන් කර කර මුළු ජීවිතේටම හිටපු කෙනෙක්. නමුත් මරණ මොහොතේ අක්ෂර කර්ම ආශීර්වාද වීම නිසා අපායේ ඉපදිච්ච කතාව මේ අය අහලා ඇති. ධම්මාශෝක රජතුමා 84000 හේර විහාර කෙරුවයි කියලා මේ අය අහලා තියෙන ඇසේ උකෙනත් මරණ මොහොතේ සිහිපත් වූ අපසල කර්මයක් නිසා දුකට ගාමී වුණා. ඒක නිසා අපි කුසල්ම කරන ඒක නිසා දුකටින් වෙහෙලා වෙන්නට ගැළවිලා සිටින සුගති ගාමී වෙන්නට පුළුවන් කියලා කාටවත් සහ උත්තරල ඉස්තර වශයෙන් කියන්නට බෑ. මරණ මොහොතේ පහළ වන සුචිසිත අවසාන සිට ආසන්නවම එකට ගන්නා සිතේ ස්වરૂපයම තමයි නැවත ඉදීම සිදුවන්නේ. ඉතින් මරණ මොහොතේ සමාගයේ සිටට ලෝභයක් ආවනම් හිම තමන් ඇසුරු කර කෙනෙක් කෙරෙහි හරි තමන්ගේ දේපල ඉදකනම් වස්තු පිළිබඳව හරි යම් කිසි කෙනෙක් කෙරෙහි ආදරයක් හරි වාගේ දෙයක් ආවනම් මේ වශයෙන්ම പ്രേත ලෝකවලින් සංවර තමයි උපදින්න සිදුවන්නේ. ද්වේෂයක් තරහමක් වගේ දෙයක් හිතට බැන්නන් ගන්න. නැත්නම් තමන්ගේ සිතේ තරහකාරීත්වය එහෙම සිහිපත් වෙලා දුන්නසක් දැනිට උනා නම් මලයක්ෂයන් මේ සත්වල උපදින්නට සිදු වෙනවා. මේක නිසා මරණයෙන් පස්සේ නියත වශයෙන් උපදින්නේ අහවල් තැන කියලා කියන්නට සෝවාන් වෙච්ච කෙනෙකුට කවදාවත් බෑ. සෝවාන් වෙච්ච කෙනෙකුට නම් නියත වශයෙන්ම කියන්නට පුළුවන් මම අපායෙන් දුකතියෙන් මිදලා ඉසිටින්නේ කියලා. එම නිසාම සෝවාන් වෙච්ච කෙනෙකුගේ ගුණ කියනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පතම්යායක රජ්‍යේන සම්බස්සගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ඨ ඵලං වරන්ති. මේ මුළු විශ්වයටම අධිපතිකම් කරනවට වඩා සතරවැය කරගෙන සබ්බස්සගමනිනවා ස්වර්ගයට යන ස්වර්ගයට යන එකටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යන මුළු ලෝකයටම අධිපති කරනවා ඒ වගේම මහ පුත්‍රයට අධිපති කරන සබ්බිත රජ කෙනෙක් වෙනවා ඔය කිසිවකටත් වඩා සෝතාපට්ටි පරාංගන සෝවාන් වෙන ඵලයේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කරන එක උසස් කියලා කියන්නේ මොකද මුළු ලෝකයටම අධිපත්‍යකම් කර කර හිටියත් දුගතියෙන් අත් මිදෙන්නේ නැහැ සබ්බිත රජකම් කර කර හිටියත් දුගතියෙන් අත් මිදෙන්නේ නැහැ ඒ නැවත නැවත සංසාරේ පුරා ඉදදී ඉදදී මෙරි මෙරි අනන්ත අප්‍රමාණ වාර ගාන සංසාරේ ගමන් කරනවා ඒ වගේම ඒ නැවත සසර දුකින් මිදීමට මෙතෙක් කාලකින් සසර දුකින් මිදෙනවා කියලා කියන්නට හැකියාවක් නැහැ. සෝවාන් වෙච්ච කෙනෙකුට නම් නියත වශයෙන්ම ආත්ම හතක් ඇතුළත රහත් භාවය ලබන එක ලබනවමයි ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ මාර්ග සෝවාන් මාර්ගසිතේ තියෙන ආධිපති වාර්ථය කියලා අධිපතිකම් කරන දෙයක්. ඒ අධිපතිකම් කරන්නේ මාර්ගසිත වෙන අයගේ වාගේ ලෝභය, සංහාව, ලෞකික දේවල් අධිපතිකම් කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ. එම නිසා මේ අධිපතිකම් කරන නිසාම එවැනි කෙනෙක් නියත වශයෙන්ම ආත්ම හතක් ඇතුළත රහත් භාවය ලබනවා. එම නිසා කොහෙද යන්නේ කියන කතාව මෙයාගෙන් ඇසුවොත් මෙයාගෙන්ම සිතෙන් තේරුම් ගන්නට ඕන සිතට පෙනෙන්නට ඕන මම යන තැන දන්නේ නැහැ අනිවාර්යයෙන්ම සමාහයට දුකතිගාමි වෙන්නටත් පුළුවන් කියලා. මොකද බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී නියපොත් උඩට පස් ටිකක් අරගෙන පෙන්වලා ප්‍රකාශ කළා. මේ මිනිසු සත්වය මනුෂ්‍ය ලෝකයේ සත්වය මරණට පස්සේ සුභතියට ඔබ දෙන්නේ මම මේ මේ පොත් වලට ගත්ත ප්‍රශ්නික වගේ ඉතා සුළු දෙනෙක් පමණයි. මේ මහා පොළොවේ යන්තාක් විශාල දේතාක් විශාල ප්‍රමාණයක් මිනිස්යන් වශයෙන් ඉපදලා සිටින මේ සත්වය මරණට පස්සේ උපදින්නේ දුගතිවලයි සතර අපාවලයි කියන එක ප්‍රකාශ කරයි. මේ සතර අපායට ගියාට පස්සේ නැවත දුගතියට එන එකත් අර නේපොත් උඩට ගත්ත පස්තික වගේ ඉතාමත්ම කලාතුරකින් සිදුවන දෙයක්. මේ වගේ අති භයානක තත්ත්වයක මේ මනුෂ්‍ය ලෝකයේ සත්‍යෝ සිටින්නේ අනිත් ලෝකවල සත්‍යෝ සිටින්නේ. මේ தත්ත්වය තේරුම් ගන්න තේරුම් අරගත්තාට පස්සේ Tamanට තේරෙන්න අවබෝධ වෙන්න කරන අනිවාර්යයෙන්ම මේ සසර දුකින් මිදී මම නිවන් යාම සඳහා උත්සාහ ගන්නට ඕන කටයුතු කරන්නට ඕන එසේ කලේ නැත්නම් මේ ජීවිතෙන් මා උසස් කාලයක් ප්‍රයෝජනයක් ගත්තේ අවන්නේ නැහැ කියන අවබෝධය ඇති කරගatiya. ඒකට කොහේ ඉඳලා දායි කියලා දන්නේ නැහැ. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. අනිත් එක දන්නවද කියලා අපහම දන්නවා. මේ අයගෙනුත් ඇහුවාම දන්නවා කියන්නට ඕන. මරණ මැරෙන බව දන්නවා. කොතනදී මැරෙයිද, කවදා මැරෙයිද, කොහොම මැරෙයිද ඒව කිසිවක් කියන්නට බෑ. නමුත් මැරෙන අවස්ථාවේදී මේ සියල්ලම අත්හරින්නට සිදුවන බව මේ අය දන්නවා. කොච්චර Taman ඇලියලි බැඳි බැඳි සිටියත් කොච්චර ආදරය කරත් කොයි කෙනෙක් හරි දරුවෙක් වෙන්නට පුළුවන් සාන්තසේ භාර්යාව සහෝදර සහෝදරියෙක් වෙන්නට පුළුවන් නෑදෑ හිත මෙත්තේ කවරෙක් හරි ඕන් ඒ සෑම කෙනෙක්ම අතහැර දාලා යන්නට වෙනවා තමන්ගේ ජීවිතය අතහරින්නට වෙනවා සමාන සතු සියලුම දේවල් කිසිවක් නැතුව අතහරින්නටම සිදු වෙනවා වෙන කරන්නට දෙයක් නැහැ මරණ මොහොතේ. යම් මේකින් මේ මරණ මොහොතේ පත්තන විට මේ තමන් ඇලුම් කරන මේ දේවල් පිළිබඳව මේ අය පිළිබඳව අර කලින් කියපු විදිහට ලෝභ ආදී සිතුවිලි පහළ වුණා නම් දුගතිගාමී වන්නටත් සිදු වෙනවා. මේ නිසා මේ අය නිරන්තරයෙන්ම මරණය ගැන සිතපත් කිරීම සුදුසුයි. ජීවිතයේ අනිත්‍ය දෙයක් ඒකාන්ත වශයෙන්ම මරණය නියත දෙයක්. මරණයට පත්වන විට මේ සියල්ලම මට අතහරින්නට වෙන එක වෙනවමයි වෙන කරන්නට විකල්පයක් නැහැ කියන අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගන්නකොට මේ අනවශ්‍ය ආකාරයෙන් බැඳීම් කියන අනන්තං ආදේශයට තුළ කුමන දෙයක් පිළිබඳව හෝ කුම කවර කෙරෙහි හෝ යම් කිසි අනවශ්‍ය ආකාර බැඳීම් තියෙනවා නම් ඒ බැඳීම් අඩු කරගන්නට පුළුවන්. මේ සියල්ලම අතහරිනවා නම් මේවා කෙරෙහි ඇදීදී බැඳි බැඳී සිටීමේ කිසිම තේරුමක් නැහැ. එසේ ඇදීදී බැඳි බැඳී සිටීම නිසා අනාගතයේදී සතර දුක් විඳින්නට වෙනවා සමහරට අපාද දුක් විඳින්නට වෙනවා සතර අපාවලට වැටෙන්න සිදු වෙන්නත් පුළුවන් ඒ බහානක ක්‍රම ඒකේ තියෙන ආදීන මේ තේරුම් අරගෙන සිත තුළ තියෙනා වූ අනවශ්‍ය ආකාර බැඳීම් ඒ විදිහට අඩු කරගන්නට පුළුවන් ජීවිතයේ අනිත්‍ය බවත් මරණය අනිත්‍ය බවත් ඉපත් කරනවා මේ මරණසති භාවනාවක් වශයෙන් වර්ණ පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම ඒ ක්‍රියාදාමය තුළින්ම නිවනට සමීප වන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මරණසති දෙකේ භාවිතා බහුලී කතා අමතෝගදාය සම්මත්තටි කියලා. නිවන ලබා ගැනීමට උනත් මරණසති භාවනාව වැඩි වීම තුළින් කෙනෙකුට හැකියාව ලැබෙනවා. ඒක විස්තර කරන්න නෙවෙයි මාදයක්. එතකොට මේ ඒ මරණය ගැන සිහිපත් කළ යුතුයි. සිහිපත් කරා මේ සියල්ලම අතහරින්න සිදුවෙන බව අවබෝධ කරගත යුතුයි. අවබෝධ අවබෝධ කරගෙන අඩුගාන දවසකට විනාඩි 5ක්වත් සිතින් මේ සියල්ලම අතහරිනවා කියලා අතහැරලා ඉන්නට පුළුවන්. මරණය ගැන සිහිපත් කරනවා සිහිපත් කරලා ඉවරලා මම මරණයට මේ සියල්ලම අතහරිනවා ඒක නිසා මම මේ සියල්ලම සිතින් අතහරිනවා කියලා ඒ සියල්ලම සිතින් අතහරිනවා සිතින්ම ඊට පස්සේ සිත දිහා බලාන සිතින්න ඒ බලාගෙන සිටිනකොට කවර දෙයක් ආවොත් සිතට මේකත් අතහරිනවා අත මේකත් අතහරිනවා කිය කිය ඔක්කොම අතහරිනවා සිතිවිලි හෝ බල බලා ඉන්න පුළුවන් යන මුල් අවස්ථාවලදී. ඉතින් මේ සෑම එකක්ම කුසලයක් හරි අකුසලයක් හරි මොනම සිතේකට ආවත් මේක <coughs> මේක අතහරිනවා අතහරිනවා කියලා අතහරින්න පුරුදු වෙනාලි පහ ඊට පස්සේ ඉතින් පුරුදු ජීවිතයේ දිගටම ගෙනියන්න පුළුවන් මේම ටික කාලයක් යනකොට සිත නිසල තත්ත්වයට පත් කරගන්නට පුළුවන් සත්‍යය ලැබෙන සිතීදී එන්නේ නැතුව සිත නිසල වෙනවා ඒ தත්ත්වයට පත් කරගන්නට පුළුවන් නම් සිතේ සම්මදුරු සම්මදුරතෝ සමාධියක් ඇති වුණා වෙනවා. ඒකත් අමතරව ඇත්තටම මරණයට පත්වන විට මේ සියල්ලම අතහරින්නට පුළුවන් කිසිම ඇලීමක් බැඳීමක් නැතුව එතකොට දුගතියෙන් අත් මිදෙන්නටවත් පුළුවන් ශක්තිය ලැබේ. ඒ විදිහට කටයුතු කරන්නට ඕනේ. මේ මේ කාන්තාව මේ විදිහට මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නාට පසුව බුදුරජාණන් වහන්සේ ඇයට ප්‍රශංසා කරලා ප්‍රකාශ කරනවා අන්ද භූතෝ වයන් ලෝක කෝතන කෙස්සේ විපස්සදී සකුන්තෝ ඥානමුත්තෝ අපස්සග්ගාය දච්චති කියන ගාථාව. අන්ධ භූතෝ අයං ලෝකෝ මේ ලෝකේ සෑම කෙනෙක්ම අඳුරකයි සිටින්නේ අඳුරකින් බැහැලා සිටින්නේ. සංකෙත් විපස්සදී තාම සුදු දෙනේ පමණයි විපස්සනාවක් කරන්නේ විදර්ශනා භාවනාවක නියදෙන්නේ. සකුන්තෝ ජාල මුත්තෝ දැලකට හසු වෙච්චේ කුරුල්ලෙක් බේරෙන්නේ තාමත් කලාතුරකින්. මේක අපිට අපේ ඉත තේරෙන විදිහට කියනවා නම් අපිට මාළු දැලකට මාළුවෙක් අවුණා මාළු ටිකක් අවුණාම මාළු දැලෙන් මාළුවට ගැලවෙන්නට ලේසියෙන් හැකියාවක් නැහැ. ඉතාලම කලාතුරකින් තමයි කියන්නේ මාළුවෙකුට ගැලවිලා යන්න කරන්නේ දැලට අවසනාන පස්සේ. මෙන්න මේ වගේ අපොස්සග්ගාය ගජති ඉතාලම සුළු වෙනකට පමණයි ස්වර්ගයකට සුභතියකට යන්නට පුළුවන් වන්නේ. ඒ වගේම නිවන් සුව ලබන්නට පුළුවන් වන්නේ. මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන විට ඒ කතාව විස්තර කරන විට ඒසෝවාන් වූ බව පොත්වල දක්වා තිබෙනවා. අන්ධ භූත හොයන් ලෝකෝ කියලා පළමුවෙන් මේ ගාථාවෙන් දැක්කනේ මොකද ලෝකයේම ලෝක සත්‍යය ඔක්කොම අන්ධයි. අන්ධයි කියන්නේ ඇස් දෙක තියෙනවා, ඇස් දෙක ආලෝකේ තියෙනවා, පෙනෙනවා. මේ නමුත් සත්‍යය දකින්නට බෑ. මෝහ අඳුරෙන් බැහැලා තියෙනවා. මේ මෝහ අඳුරෙන් වැසිලා තියෙන නිසාම ලෝක සත්‍යෝ අනිත්‍ය වූ මේ පංචස්කන්ධ ලෝකයේ Taman ගැඟසා සිට නිත්‍ය දෙයක් සදාකාලික තියෙන දෙයක් කියලා තමයි දකින්නේ. දුක්ඛෝ මේ ඇඟ සාසිත මේක සැප ලබා දෙන දෙයක් කියලා තමයි අර මෝහයෙන් වැසිලා අඳුරක සිටින නිසා ඒ දකින්නේ. ඒ වගේම සමාහෝ සමාට අයද්දයක් නොවන ආත්මයක් නොවේ ස්ත්‍රියක් පුරුෂයෙක් නොවන මේ පංචස්කන්ධ ධර්මයන් මෙතන ස්ත්‍රියක් සිටිනවායි පුරුෂයෙක් සිටිනවායි මම කියලා කෙනෙක් සිටිනවායි ආදී වශයෙන් ග්‍රහණය කරන්නේ ඒ මෝහයෙන් වැසිලා සිටින නිසා මෝහාන්තරයෙන් වැහිලා ඉන්න කෙනාට ඒව පේන්නේ නැහැ. මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරෙන්නට ඕන නමුත් මේවා කෙරෙහි ඇලී ඇලී බැඳි බැඳී සිටින්නේ මෝහයෙන් වශීෂිත නිසා. ඒ වගේම තමයි මේ පංචස්කන්ධ ධර්මයන් සිටින් අතහැරලා තමයි කවදා හරි දවසක නිවන් ලබන්නට පුළුවන් වන්නේ. නමුත් ලෝක සත්‍යෝ මේ පංචස්කන්ධ ධර්ම උපාදාන කරගෙන අල්ලාගෙන තදින් බදාගෙන සිටින්නේ ඒ මෝහයෙන් වැසිත නිසා. මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි කලකිරිලා මේවා කෙරෙහි දිගාගෙන නැති කරගත යුතුයි. නමුත් මේවට රාගෙන් බැඳිලානේ කටයුතු කරන්නේ. ඒ මොහොතෙන් වැටි නිසා පංචස්කන්ධයේ නියම తත්වය අවබෝධ කර ගැනීමකින් තොරව නිවන් ලබන්නට බෑ. ඒ පංචස්කන්ධයේ නියම తත්වය අවබෝධ කරගන්නකොට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා තේරුම් ගන්නවා. මේකමයි දුක්ඛ සත්‍යය කියලා. ඒ වගේම මේ පැවැත්මම මේ දුක්ඛ සමුදය සත්‍යය කියලා තේරුම් ගන්නට පුළුවන්. නමුත් අවිද්‍යාව අවිද්‍යාවෙන් දැසුණු පුද්ගලයාට මේක දුකක් කියලා දන්නේ නැහැ මේකම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා දන්නේ නැහැ ඒ පංචස්කන්ධයෙන් දැසුණු මේ තන් මෝහයෙන් දැසුණු පුද්ගලයාට මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ ආශාවක් ඇති වෙනවා ලෝකේ අනිත් දේවල් කෙරේ ආශාවක් ඇති වෙනවා මේ ආශාව ඒකාන්ත වශයෙන් නැවත නැවත ඉදීම සඳහා හේතු වන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමට කියලා මෝහයෙන් වැසුණු පුද්ගලයාට දකින්නට හැකියාවක් නැහැ. මේ විදිහට විවිධාකාරයෙන් මේ මෝහය නිසා සත්‍යය මුලාවටපත් වෙනවා. මේක දීර්ඝ වශයෙන් කියනවා නම් පැය ගාණක් ඒ මුලාවටපත් වෙන ආකාරය කියන්නට පුළුවන්. එතකොට මේ මුලාවටපත් වෙච්ච පුද්ගලයෝ සංසාරේ නැවත නැවත ඉදීපදී මැරි මැරි සංසාර දුක්ම අනුභව කරනවා. මේ නිසා මේ මෝහාන්ධකාරය නැත්තම් මෝහයෙන් අඳුරෙන් බැසිලා තියෙන එක තරමද්දුරට හෝ නැති කරගන්නට උත්සාහ ගන්නට. එසේ කරන කෙනෙක් තමයි ටික ටික හරිය නිවනට සමීප වන්නේ. කවදා හෝ දවසක නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් දන් දීලා සීලයක් ආරක්ෂා කරලා බෝධි පූජාවක් කියලා බුදුහාමුදුරන්ට වන්දනමාන ආදී දේවල් කරලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක කවදාවත් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම මාර්ගස්ථාන මාර්ගයේ ගුණ ධර්ම දිනු කරගත යුතුමයි. එසේ දිනු කරගන්න අතරම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වය අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුමයි. ඒ සඳහා විදර්ශනා භාවනාවක් කළ යුතුයි. එසේ ඒවා කරුණ නැත්නම් ඉස්සර ආත්ම රැකගෙන නැත්නම් දැන් කරන්නේ නැත්නම් මතු බුද්ධ ශාසනයකදීවත් මේ ඇයට නිවන් ලබන්න හැකියාවක් ලැබෙන්නේ බුදුරු ලෝකේ පහළ වෙයි උන්වහන්සේලා පින්නම් පායි ලෝක සත්‍ය ඒ පාරමී ධර්මයන් පූර්ණේ කරන්ති ලෝක සත්‍ය නැවත නැති ඉදීකදී සංසාරේ පුරාම ගමන් කරයි. ඒක තමයි මෙතෙක් කල් සිදුවෙන් සිදුවුනේ අනාගතයේ සිදුවන්නේ එහෙමයි. එතකොට මේ ආකාරයෙන් තමන් තේරුම් ගන්නට ඕනේ මෝහයෙන් වැසලා තියෙනවා කියන්නේ. අන්ධ භූතෝයන් ලෝකෝ කියන්නේ ඒකයි ලෝකයේම අඳුරට වැටලා තියෙන. අන්ධකාරය නෝනද්ධා පදීපන්න ගවේෂතය කියලා බුදුහාමුදුරේ එක්තැනකදී ප්‍රකාශ කළා. උඹලා අඳුරක වැසිලා ඉන්නේ අඳුරක බැසගෙන ඉන්නේ මොකද උඹලා ආලෝකයක් හොයන්නේ නැද්ද ආලෝකයක් ලබා ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියන එකයි ඒ අදහස. අවිද්‍යා අන්ධකාරයෙන් ඕනද්දෝ ලෝක සංනිවාසෝ කියලා තවත් තැනකදී පෙන්වන්න කරලා තියෙන අවිද්‍යා අඳුරෙන් මුළු ලෝකෙම දැසිලා යකේ අවිද්‍යාව නිවිතෝ ලෝකෝ අවිද්‍යාව වස්සාගෙන තියෙන මුළු ලෝකෙම කියලා දක්වලා තියෙනවා සබ්බම් වික්කේ අන්ධ භූතං මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අඳුරින් දැසිලා කියලා එක් සූත්‍රයක දක්වනවා බුදුරජාණන් වහන්සේ සියල්ලම මහණෙනි අඳුරෙන් බැසිලා මෝහාන්ධකාරයෙන් වැසිලා තින්ච බික්ඛවේ සම්බන් අන්දබෝතම් මොකද්ද මහණෙනි යන සෑම දෙයක්ම අඳුරෙන් බැසිලා ඇත කියලා කියන්නේ චක්කුම් බික්ඛවේ අන්දබෝතම් රූපං අන්දබෝතා චක්කු විඥානං අන්දබෝතෝ බෝතං චක්කු සම්පස්සෝ අන්දබෝතෝ යම් පිටං චක්කු සම්පස්ස පඤ්ඤා උපජ්ජිත වේදිතං සම්පේ අන්දබෝතං ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළ ඇහැ පිළිබඳ මෝහයෙන් වැසලා සිටින්නේ. ඇහැට පෙනෙන රූප පිළිබඳව මෝහයෙන් අඳුරෙන් වැසලා සිටින්නේ. ඒ වගේම තමයි චක්කු විඥානය ඇහැට රූපයක් දැක්කාන් පසු පහළ වන දැනීම මාත්‍රය. ඒ දැනීම කෙරෙහි මෝහයෙන් මුලා වෙලා. ඒ නිසා ඇතිවන චක්කු සංපස්සේ නිසා මෝහය සංකු සංපස්සේ යනුත් වැහිලා තියෙන මෝහයෙන් වැසිලා තියෙන චක්කු සංපස්සය. ඒක අමතරව මේ චක්කු සම්පස්සේ නිසා යම් කිසි සැපෝ දුක්ඛෝ නැදහත් වේදනාවක් ඇති වෙනවා මේ සියල්ලම බස්සාගෙන සිටින්නේ මොහේ මේ වගේම බුදුරජාණන් වහන්සේ කන නාසය දිව ශරීරය මනස ගැන සසෙන්ද්‍රයන්ටත් ඒකට අනුකූල ඒ ඉන්ද්‍රයන්ට අනුකූලම පරිද්දෙන් ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා ඒ සූත්‍රය ඒක තමන්ගේ ඇස දෙහා බැලුවොත් එහෙම මගේ ඇසක් කියලා හිතනවනම් එතන අඳුරක් තියෙනවා ඇත්ත දකින්නට බෑ ආලෝකයක් නැහැ. ඒ වගේම මේ ඇස මමය කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේක ඉෂ්ටික ධර්මයක් කියලා හිතනවා නම් එතන අඳුරක් තියෙනවා. ඇස නිරන්තරයෙන්ම වයසට යනකොට යනකොට ඇස් ගැනීම දුර්වල වෙලා අනිත්‍යයට යන බව මේ දන්නවා. එහෙම එකක් නෙවෙයි. නිරන්තරයෙන්ම අනිත්‍යයට යන බව දන්නේ නැතුව ඇහ නිත්‍ය දෙයක් කියලා හිතනවා නම් එතනත් අඳුරක් තියෙනවා. ඇස තුලින් අනන්ත අප්‍රමාණ දුක් ලබා දෙනවා විවිධාකාර රෝග පීඩා. නමුත් මේ ඇස එම දුකක් කියලා Tamanට තේරෙන්නේ නැත්නම් ඒකත් එතනත් හඳුරක් තියෙන්නේ. මේ ඇසට පෙනෙන රූප නිසා ඇලීම ඇතිව සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ සසර දුක් වින්දා ඒක දකින්නද බැස්සේ මොහොය නිසා ඇසට පෙනෙන රූප නිසා ගැටීම ඇති වෙනවා තරහ වමනාපේ නුරුස්නා ගතිය ආදී. ඒවා නිසා මේ කායික වාචික මානසික කර්ම සංස්කාර දැස් කරන අනන්ත ප්‍රමාණ කාලයක් තිස්සේ සසර දුක් වින්දා ඒක දකින්නට බැහැ මොහොයෙන් වැසලා තියෙන නිසා අනාගතයේ මේ විදිහට ඇසෙන ඇසට පෙනෙන රූප නිස්තුල රූප කෙරෙහි ඇලීම ගැටීම ඇති කර ගැනීම තුළින් කායික වාචික මානසික කර්ම සංස්කාර රැස් කරලා ඒ තුළින් නැවත නැවත සංසාර දුක විඳින්නට සිදු වෙනවා කියන කාරණාවත් දකින්නට බෑ ඒ රූප කෙරෙහි තියෙන මෝහයෙන් වැසී ගොස් ඇති තත්ත්වේ නිසා ඒ වගේම චක්කු විඥානයට රූපේ පෙන්වන්නට පස්සේ දැනීමක් පහළ වෙනවා මම රූප බලනවා කියලා හිතන්නේ මෝහයෙන් වැසිච්ච නිසා නැත්තම් මට බලන්නට පුළුවන් කියලා හිතන්නේ මට දකින්නට පුළුවන් කියලා හිතන්නේ මෝහයෙන් මුලා වුණු බැවින් එතකොට මෙතන තියෙන දැනීම් මාත්‍රයක් හේතුඵල අනුව ඇති වෙච්ච නැති වෙන්නේ නැති වී යන දැනීම් මාත්‍රයක් චක්ක විඥානය කියන්නේ සෑම මොහොතකම ඇති ඇති නැති නැති යන දැනීම් මාත්‍රයක් පමණයි මේක දකින්නටත් දැන් මෝහයෙන් වැසිච්ච කෙනා ඒක නිසා මම බලනවා මට බලන්න පුළුවන් මම තමයි දැක්කේ ආදි වශයෙන් වැරදි මුලාවලටපත් වෙනවා එතකොට එහැට රූපයක් දැක්කාට පස්සේ යම් කිසි සුඛාස්වාදයක් ගෙන දෙන්න පුළුවන් හොඳ රූපයක් දැක්කොත් තමා ප්‍රිය කරන මනාප කෙනෙක් දැක්කොත් එහෙම මනාප දෙයක් දැක්කොත් ප්‍රිය දෙයක් දැක්කොත් සුඛාස්වාදයක් ගෙන දෙන්නට පුළුවන් තමන් අප්‍රිය කරන මනාප කෙනෙක් නම් දැක්කේ වෙන දෙයක් නම් හමුුනේ තමාට දුක් වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් මේ සැප දුක් වේදනා ආදී ධර්මයන් ඇහැට පෙනෙන රූප තුල නෙවෙයි තියෙන තමාගේ ශිතින් තමන්ම ඇති කරගන්නා ධර්ම කියලා දකින්නට දැන් ඕනෙන් ශිතිපිද්ගලයාට ඒ වගේ මේවට ඇලිලා ගැටිලා කටයුතු ක්‍රීමේසා නැවත නැවත සංසාර දුක් විඳින්නට සිදු වෙනවා කියලා දකින්නට දැන් ඕනෙන් ශිතිපිද්ගලයාට මේසා මේවා දකිනවා නම් යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් ඔහුගේ ශිත තුල ප්‍රඥාව තියෙනවා. ඒ මෝහය එතකොට ධර්ම දුරට හෝ පහව යනවා. ඒ අවස්ථාවේදී වත්. ඒක නිසා අඩුම වශයෙන් මේ අවස්ථාවට තවදුරටත් මෝහය ප්‍රහාණය වෙනවා. එම නිසා මේ ඇහැපන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් සෑම එකක්ම අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් නම් දුක් වශයෙන් දකින්න පුළුවන් නම් ඒ වගේම තමා හෝ තමාට අයද්දවන අනාත්ම ධර්ම වශයෙන් බලන්න පුළුවන් නම් මෙතන ප්‍රඥාව යෙදෙන්නේ. ඒ වගේම ඒක නිසා පහළ වෙන චක්කු විඥාන, සෝත විඥාන ආදී දැනීම් මාත්‍ර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නවා නම් එතනත් ප්‍රඥාවෙන් යුතුවයි ඒ අවබෝධය කරගන්න ලබන්නේ. ඒ වගේම තමයි ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනස හඳුනා ගන්නා විවිධ අරමුණු මේ සෑම එකක්ම තමයි තමාගේ සිතේ ධර්ම ඇති වී නැති යාමක් පමණයි කියලා දකිනවා නම් එතනත් ප්‍රඥාව තිබෙනවා. මේ මේ නිසා ඇතිවන වේදනාවල් කෙරෙහි ඇලිලත් වැඩක් නැහැ. සුඛ වේදනාවට ඇලිලා වැඩකුත් නැහැ. දුක් වේදනාවට ගැටිලා වැඩකුත් නැහැ. මේ වේදනාව ඇති වෙච්ච ගමන්ම නැති වී යනවා එච්චරයි කිහින්නේ. සුඛ වේදනාවක් ඇති වුණත් ඒක ඇති වුණා නැති වුණා. දුක් වේදනාවක් ඇති වුණත් ඒකත් ඇති වුණා නැති වුණා. ඒකගේ සුඛ වේදනාවට ඇලුණත් ඒකත් ඇති වෙච්ච ගමන්ම නැති වෙලා ගියා. දුක් වේදනාවට ගැටුණත් ඒකත් ඇති වෙච්ච ගමන්ම ධර්ම නැති වී නිරුද්ධ වී යනවා. මේ විදිහට මේ ශනික වශයෙන්ම නිරුද්ධ වී නිවිලිවි යන මේ නාම ධර්ම තමයි මේ ආකාරයෙන් නොදක්කම නිසා මුලාවෙන් මම මගේ කියලා හිතාගෙන අන්ධ වුණේ කියලා ඒක තේරුම් ගන්නට පුළුවන් නම් ඒකත් ප්‍රඥාවෙන් යුතුවයි කළ යුතු වන්නේ. කරන්න. එතකොට මේ විදිහට ප්‍රඥාවෙන් ඇසහා සම්බන්ධ දේවල් තේරුම් ගත්තා වගේම කනත් නාසයත් දිවස් ශරීරයත් මනසත් ඒ නිසා පහළ වෙන ඔක්කොම සිටිවිලි ධර්ම කම්මස් ඇහැ සම්මන රූප කනට ඇහෙන ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට දැනෙන රස ආදී අරමුණු සියල්ලම මේ ආකාරයෙන් නුවණින් අවබෝධ කරගන්නට බලන්නට ඕන. මේ අවබෝධය තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට යන්තා දුරට තියෙනවා නම් ඒ සාදුරට තමයි ඇති කරගන්නට පුළුවන් වන්නේ. අන්න එවැනි කෙනා අන්ධ භූතෝ යන් ලෝකෝ කියන தත්යෙන් ටිකක් දුරට ඈත් වෙලා පදීපන්න ගවේෂක ආලෝකයක් කොමද හොයන්නේ නැද්ද කියන තත්යෙන් ඈතලා මේ ආලෝකයක් වෙන ප්‍රඥා ලෝකෙන් යන්න දකින්නට අන්තපූතෝ අනන් ලෝකෝ තනුකෙත්ත විපස්සති ඊටාම සුදු පිරිසක් විතරයි මේව මේ ආකාරයෙන් දකින්නේ විපස්සනා කරනවා කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ විශේෂයෙන් දකිනවා නියම தත්ත්වයේ විනිවිද දකිනවා සාමාන්‍ය ලෝක සත්‍යා මතු පිට තත්ත්වයට දකින්නේ. ගැහණියක් දැක්කොත් ගැහණියක් දැක්කයි කියලා හිතනවා. පිරිමියෙක් දැක්කොත් පිරිමියෙක් දැක්කා කියලා හිතනවා. කවර දෙයක් හරි දැක්කොත් ඒ විදිහට හිතනවා. නැත්තම් Taman ගෑන් ගාරගෙන මේ සම්මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, ආත්මයක් කියලා හිතනවා. ඕවා ඇත්ත නෙවෙයි. මේවා නිත්‍ය දේවල් කියලා හිතනවා. මේවා සැප දේවල් කියලා හිතනවා. මේවා ආත්ම දේවල් කියලා හිතනවා. ඒවා නෙවෙයි විදර්ශනා කරනවා කියන්නේ ඇත්ත ඇතිශතයෙන් දකින එක. මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත තමයි නිරන්තරයෙන්ම නැති නැති යන අනිත්‍ය කියන්නේ. ඒක ඇත්ත. මේ පංචස්කන්ධයේ අනිත්‍ය ඇත්ත තමයි නිරන්තරයෙන්ම දුක් ලබා දෙන්නේ. ඒක සැපක් ලබා දෙන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ පංචස්කන්ධයේ නියම ස්වરૂපය තමයි මේක මම හෝ මගේ නොවන මට සමාට අයත් දෙයක් නොවන අනාත්ම ධර්මයක් බව. ඒකයි සත්‍යය. ඒ වගේම පංචස්කන්ධයේ යථාර්ථය තමයි මේක අස්සාර දෙයක්, සාරවත් දෙයක් නෙවෙයි. මහා අරටුවක් තියෙන දීයක් වගේ දෙයක් නෙවෙයි. අස්සාරෝ, නිස්සාරෝ, පෙන බුබුලක් වගේ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ පෙන බුබුලේ කිසිම සාරයක් නැහැ. මතු ලස්සනට වටේට පෙන පෙන බුබුල තියෙනවා. දිය බුබුල තියෙනවා. නමුත් ඒ දිය බුබුල කිසිම සාරයක් ඇතුලේ නැහැ. ඒ වගේ තමයි මේ ශරීරයත් කින්නේශා බික්‍රේ රූපෝස්සෝ පේසාරෝ කින්නේශා බික්‍රේ වේදනාසාරෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ කිසිම සාරයක් ආරයක් අගයන්නේ නිස්සාරෝ ධම්ම. ඉතින් සාමාන්‍ය ලෝකයා එහෙම නිස්සාරෝ ධම්ම අස්සාරේ සාරමතිනෝ මේ නිස්සාරෝ ධම්ම සාර වශයෙන් අරගෙන තමයි කටයුතු කරන්නේ. මේ නිස්සාර භාවය දකින්නේ විදර්ශනා ඇසකින්. ඒ වගේම මේවා ශූන්‍ය වූ හිස්සෝ ධර්ම. ඒ ශූන්‍ය කියන්නේ මේවා සම්පූර්ණයෙන්ම හිස් ධර්ම කිසිවක් ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් නොවන බැවින් තමයි හිස්සන්නේ. මේ හිස්සෝ ශූන්‍යභාවය දකින්නෙත් විදර්ශනාවකින් තමයි. මේවා කෙරෙහි නොඇලිය යුතුයි මේවා ප්‍රහාණය කළ යුතුයි මේවා කෙරෙහි දැඳීම අයින් කරගත යුතුයි ආදී කරුණු දකින්නේ විදර්ශනාව. ඒකට විදර්ශනා කරන පුද්ගලයා අනිත්‍ය වශයෙන් දකිමින් මේක නිත්‍යයි කියන සංඥාව දුරු කරනවා. අනිත්‍ය සංඥම් භාවෙන්ත අනිත්‍ය සංඥම් පජහති කියලා දක්වනවා. දුකක් වශයෙන් දකිමින් මේක සැපයි කියන අදහස ප්‍රහාණය කරනවා. දුක්ඛ දුක්ඛාන් පස්සනම් භාවෙන්ත සුඛ සංඥම් පජහති. එතකොට අනස්සානුපස්සනම් භාවෙන්තෝ වස්ත සංයම් පජහත් මේක අනාත්ම වශයෙන් දකිනේ මේක ආත්මයක් කියන හැඟීම දුරු කරනවා. ඒ වගේම නිම්බින්දන්තෝ නන්දින් පජහතේ මේවා කෙරේ කලකිරෙන කලකිරෙනවා කලකිරීම භාවිතා කිරීම තුළින් මේවා කෙරේ සතුටින් උපාදාන කරගෙන ඇලෙන ගතිය අයින් කරනවා. විරජ්ජන්තෝ රාගම් පදහති මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි රාගය ඇති වෙන ආකාරයෙන් විරාගය ඇති කර ගන්නවා ඒ විදර්ශනා භවනා කරන තැනත්ත. ඒ වගේම නිරෝධන්තෝ සමුදයම් පජානන්ති මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දකිනකොට නැවත නැවත පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන සමුදය නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විදර්ශනා කරන පුද්ගලයා පටිනිස්සද්යන්තෝ ආදානම් පජහති මේ සියල්ලම සිතින් අරහන් අතහරින අතහරින විදර්ශනා කරන කෙනා ඒ ආපිසාවක් උපාදාන කරන්නේ නැතුව උපාදාන කරන්නේ ආදාන කරන්නේ මේ විදිහට කටයුතු කිරීම තමයි විදර්ශනාව කියන්නේ පංචස්කන්ධයේ නියම තත්ත්වය දක්මින් වැරදි සංඥා සියල්ල මේවත් කරන එකට තමයි විදර්ශනා කියන්නේ ඒක ඒකෙන් තමයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ නමුත් ඒවා කරන්නට හැම කෙනාටම බෑ මොකද ප්‍රඥාව අවශ්‍යයි මේවා කරන්නට ප්‍රඥාවමද කෙනෙකුට කවදාවත් මේවා දකින්නට බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ පඤ්ඤාමන් දසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන්නේ මේ ධර්මයේ දකින්නට පුළුවන් වන්නේ විශේෂයෙන්ම ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණයි මොහොතට ප්‍රඥාව අඩු අයට නෙවෙයි. එතකොට ඒක නිසා ප්‍රඥාව කියන්නේ උත්පතින්ම ලැබපු විශිෂ්ට ප්‍රඥාවක් තියෙන අය ඉතාමත් අඩුයි. ලෞකික දේවල් පිළිබඳ ප්‍රඥාව තියෙන අය ලෝකේ අනන්තවත් හිතෙනවා. නමුත් මේවා පිළිබඳව ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් නම් ලෝකයේ අඩුයි. ඒක නිසා විපස්සනා කරන්නේ ප්‍රධාන සුළු පිළිසක් පමණයි. ඒ නිසා සුළු පිළිසකට පමණයි නිවන් ලබන්නට පුළුවන්. සුළු පිළිසක් පමණයි මේ ආදී වශයෙන් කටයුතු කිරීම තුළින් සම්පූර්ණ සම්පත්තිය ලබන්නේ. අනිත් සෑම කෙනාම අනිත් පැත්තටයි ගමන් කරන ලබන්නේ. ඒ නිසා මේ කරුණ තේරුම් ගත්තාට පස්සෙ මේ අය කර්මද්දරට තමන්ගේ මෝහ අඳුර දුර කර ගැනීම සඳහා කටයුතු කරන්නට උත්සුක වන්නට ඕන. එසේ කළොත් තමයි කවදා හෝ දවසක නිවනට සමීප වන්නේ. එසේ නොකර නිකන් ලෞකික කුසල කර්ම පමණක් කර කර ඉඳලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට කොච්චර ලෝකෙ බුදුවරු බුදුනත් සමන්ට නිවන් ලබන්නට බෑ. බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා බණහා හිටියත් නිවන් ලබන්නට බෑ. බුදු කෙනෙක් දැක්කත් නිවන් ලබන්නට බෑ. බෝධනේ ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී බුදුන් දැක නිවන් දැකේ වේවා කියලා. ඒ ප්‍රාර්ථනෙන් මෛත්‍රී බුදුහාමුදුරුව දකින්නට නම් පුළුවන් වේවි. දකින්නට පුළුවන් වුණාට නිවන් ලැබීමට අවශ්‍ය ඒ දියුණු කරගත යුතු ධර්මයන් දියුණු කරගත්තේ නැත්නම් බුදුහාමුදුරුව දැක්කත් නිවන් ලබන්නට බැහැ. එහෙම තමයි ඒකේ සිදුවන්නේ. ඒකයි සත්‍යතාවය. ඒක නිසා මේ ඇයත් පුළුවන් තරම් දුරට මේ සංසාර දුක ගැන يعني ටිකක් හරි අවබෝධ කරගෙන ඒ සංසාර දුකෙන් මිදීමට නිවන් ලැබීම ලබන්නට ඕනේ. නිවන් ලැබීම සඳහා උත්සුකව කටයුතු කරන්නට ඕනේ කියලා ඒ සඳහා උත්සාහයක් ගත යුතුයි. එසේ ගන්න පුද්ගලයා මේ ජීවිතයෙන් පළක් ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් වෙනවා. ඒ ගන්න ලබන උත්සාහය අපතේ යන එකක් නෙවෙයි. කවදා හෝ දවසකදී නිවන් ලැබීම සඳහා හේතු උපනිෂ්ඨ කරන කරුණක් වෙනවා. ඒකෝට මේ දක්වා මේ ඈත කීවේ විශේෂයෙන්ම මරණය ගැන සිහිපත් කරන්න කියන එකයි පළමුවෙන්ම ප්‍රකාශ කළේ. කොයි වෙලාවෙ කොතනදී කොයි ආකාරයෙන් මැරෙයිද දන්නේ නැහැ. මැරෙනකොට මේ සියල්ලම අතහරින්නට වෙනවා. ඒක ගැන අවබෝධයක් ඇති කරගෙන දවසකට අඩු වශයෙන් විනාඩි 5 5 ගානේවත් මේ සියල්ලම සිතින් අතහැරලා සිතින්ම සිත දිහා බලාගෙන ඒ එන එන සිතිවිලි මොකක් වුණත් කමන්න සෑම එකම අතහරින්න පුරුදු වන්න. එක දවසක් කරලාමදී දවස් දෙකක් කරලාත්මදී දිගටම දිගටම බොහෝ කාලයක් තිස්සේ ජීවිතේ පුරාම වත් මේක කරන්නට. මෙහෙම කරනකොට Tamanට විශාල යහපත සම්පත් සැලසෙනවා එකක් අනවශ්‍ය ආකාර බැඳීම් දුරු කරගන්නත් පුළුවන් ඒක අමතරව මේ බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න සමාගයේ සිත තුළ දුක වැඩි වෙනවා. යම් කෙනෙක් හෝ යම් දෙයක් කරේ සමාගයේ සිත තුළ බැඳීම යන්තාක් වැඩි නම් ඒ තාද්දුරට ඒකෙන් ඇති වෙන දුක වැඩි. ඉතින් මේ බැඳීම් අඩු වෙනකොට දුක අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඊට අමතරව සුගතිගාමී වීමට ඒක ඒ ශක්තිය බොහෝ දුරට ඉවහල් වෙනවා. ඒකයි පළමුවෙන්ම ප්‍රකාශ කළේ ඒක නිසා ඒ කොහෙද නැවත උපදින්නේ කියන එක දන්නේ උපදින්නේ කියන එක හරියට දැනගන්න නම් සෝමවත් වන්නට ඕනේ ඒ සඳහා උත්සකව කටයුතු කරන්නට ඒ උත්සකව කටයුතු කරන තැන අවශ්‍යින් තමන් මෝහයෙන් වැසී සිටිය ආකාරය අඳුරක වැසී සිටින ආකාරය තේරුම් ගත යුතුයි. ඒ මෝහයෙන් වැසී සිටින ආකාර රාශියක් තියෙනවා. ඒ අතරින් කීපයක් පමණ ප්‍රකාශ කර. එතකොට මේ මෝහය මෝහ අඳුරින් වැසී කියන එක නැති කරන්න නම් විපස්සනා භාවනාවක් කරන්න ඕනේ. විශේෂයෙන් පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය දැකීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ. අනිත්‍ය දේවල් නිට්ටය වශයෙන් දකින්නේ අනිත්‍ය වශයෙන්ම දකින්නේ. දුක්ඛ දේවල් සැප වශයෙන් දකින්නේ දුකක් වශයෙන්මයි දකින්නේ. අනාත්ම දේවල් ආත්ම වශයෙන් දකින්නේ අනාත්ම වශයෙන්මයි දකින්නේ. අසුභ වූ පංචස්කන්ධ ධර්ම සුභ වශයෙන් දකින්නේ අසුභ වශයෙන්මයි දකින්නේ. ශූන්‍යෝ පංචස්කන්ධ ධම්ම සාරවත් දේවල් වශයෙන් දකින්නේ අසාරවත්ෝ දේවල් වශයෙන්මයි දකින්නේ මේ විදිහට මේ විදර්ශනා භාවනාවක නිරත වුණොත් එම මේකට කවදා හෝ දවසක නිවස ලබා ගැනීමට ඒ ක්‍රියාදාමයේ නියත වශයෙන්ම හේතු උපනිශ්‍රය වෙනවා එසේම වේවා කියලා ආශිර්වාදනය කරමින් මේක කියන ශාසනාව දැන්වීම කරන්නේ දෙවියන්ට අපි දෙන්නෙමු ආකාශත්හාජි කියන පාඩේකෙම ආකාශත්හාජි බුම්මත්හා දේවා නාගාමයි මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ද ශාසනං ආකාශත්තාච බුම්මච්ඡා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ද දේශනං ආකාශත්තාච බුම්මච්ඡා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ද මං පරන්තේ ප්‍රාර්ථනා කරන්නේ පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම්මේ පුඤ්ඤ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවං හෝතු සම්බදස්සා පංචතු මේ කළ සියලුම සරල සත්‍ය මේ ඇතිවෙන ශනසීමට වාසනාව ශක්තිය දා වේවා අභිමාදින ශීලස්ස නිසම්මුද්ධාපචායෝ සත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන් සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නීච පතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතෝ සුවපත් වේවා නිවන් සුව ලැබේවා